ජ්‍යොතිපාල මහත්මයා ඔබතුමාට මයික් එක ඔන් කළ හැකිද? ආ, තෙරුවන් තරණයි පින්වත් ස්වාමින්වහන්ත මට කුඩා ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය මේ දැන් යම්කිසි ධර්ම කණ්ඩායමක් කියනවා නම් මේ අපේම පොත් ටික බලන්න අපේම බණ ටික අහන්න කියලා එතකොට එය කුල මැත්‍යරියට වැටෙනවද? එහෙම නැත්නම් සංඥාව සහ දෘෂ්ටිය වැරදියට අල්ලාගෙන කියන අදහස දෙතන තියෙන්නේ කියන එක මට දැනගන්න කැමතියි. මොකද මේ මැත්‍යරිය කියන එක විශාල පරාසයක විදිනවා වගේ පේනවා. ඒ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේත් මම අහන්න යම්කිසි කෙනෙක් මේ පන්තිල් පන්තිල් පද පහ ඒක පැහැදිලි වෙමු පළවෙනි කාරණේ. හොඳයි ස්වාමීන් වහන්සේ. දැන් එතන මසුරුකම ම නෙමෙයි එතන ඒක ඒක ditthi උපාදානය වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඒක කරුණාව වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු අනිත් කෙනෙකුගේ අනිත් කෙනෙක් විසින් ලියලා කියලා තියෙන වැරදි දහම් කරුණු දැනගෙන අන් අය නොමග යන එක වැළැක්වීමේ කරුණා මෛත්‍රියෙන් කෙනෙකුට කියන්න පුළුවන් ඒ වෙන වෙන පොත්පත් කියවන්න එපා මෙන්න මේ මේ අපි ලියලා තියෙන මේ පොත් ටික කියවන්න මේ ටික කියවපුවම ඔයගොල්ලන්ට හොඳට මේ ධර්ම කාරණා තේරුම් ගන්න පුළුවන් කියන එක නිවැරදි ධර්මය ලියලා තියෙනවා නම් එබඳු කෙනෙකුට කරුණා මෛත්‍රියෙන් අනිත් අයට යෝජනාවක් කරන්න පුළුවන් හැබැයි යෝජනාව කරන තැන තියෙන්නේ හුදෙක් අනිත් හැම එකකින්ම කොටු කරලා කොටු කරලා මගේ දෘෂ්ටිය ගන්නවන විදිහේ බලපෑමක් නම් ඉතින් එතන තියෙන්නේ අර මේ දිට්ඨි උපාදාන. ඒ කියන්නේ තමන්ගත් දෘෂ්ටි උපාදාන කරගෙන ඒකම අන් අයටත් ගන්වන්නට උත්සාහ කරනවා. එතන මච්චරියටත් වඩා එතන තියෙන්නේ අර දිට්ඨිය උපාදාන කර ගැනීම. ඉතින් ඒ තැන්වල ඉතින් තවත් විවිධ ක්ලේශයන් මිශ්‍රව ඇති වෙන්න පුළුවන්. නමුත් ඉතින් එකපාරට අපිට බලලා කියන්න බෑ. එතන තියෙන හැබැයි කරුණා මෛත්‍රියද එහෙම නැත්නම් ditthi upadanayද කියලා කියන්න බෑ. ඒක ඉතින් ඒ කියන විදිහ, ඒවා තියෙන ධර්මකාරණා ආදී දිහා බලලා තමයි ඒවා තීරණය කරන්න වෙන්නේ. ඉතින් ඒකයි මම කිව්වේ මේවා අනිත්‍ය විනිශ්චය කරන්න අපට එච්චර පහසු නැහැ. තමන්ගේ මනස තුළ ඇති වෙන ඇති වෙන ස්වરૂපය හඳුනා ගන්න තමයි අපි වෑයම් කර යුත්තේ.